ආතාපි කියන ගුණය වීරියට නැත්නම් විරිය චෛතසිකේ වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. සම්පජාඤ්ඤය කියන වචනය ජාඤ්ඤ ඥාන නැත්නම් ප්‍රඥා චෛතසිකේ වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. සතෝ නැත්නම් සතිමා වශයෙන් මෙතන තියෙන්නේ සතිමත් පුද්ගලයා සතිමත් යෝගාවචරයා කියන නාම වාචී පදයකින් ඒ සතිය සතිචෛතසිකේ වශයෙන් අහලා තියෙනවා පෙන්වලා දීලා තියෙනවා දාන අවසානියත් ආ වූ විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන විද්‍යාව දොම්නස් දුරු කිරීම සමතේකටපත් කිරීම සමතේ වශයෙන් සමාධිය වශයෙන් පෙන්ලා දීලා තියෙනවා එතකොට වෙන විදියකට බලනවා නම් සත්‍තිස්කෝදි පාක්ෂික ධර්ම පිළිබඳව හුරු ඇති ඇත්තෝ මේ පංච බල පංච ඉන්ද්‍රිය සාකච්ඡා කරනකොට මේ හතරට ශ්‍රද්ධාවත් එකතු කරගත්තාම තමයි පහක් වෙන්නේ පංච බල වශයෙන් පංච ඉන්ද්‍රිය වශයෙන් සඳහන් කරන්නේ. එතකොට ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං කියනකොට සතිය ප්‍රඥාව වීර්ය ප්‍රඥාව සතිය සමාධිය කියන මේ හතරයි ගැලේ. පසුගිය වාරවල අපි ඒ ආදාවි කියන ගුණය සම්පජඤ්ඤ කියන ගුණය පිළිබඳව දැනෙන කරුණ ප්‍රමාණයක් ඉදිරිපත් කරගත්තා. අද බලාපොරොත්තු වෙන්නේ මේ සතිමා කියන සතිපට්ඨාන සූත්‍ර යෙදුම අනුව අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලට ගන්න පුළුවන් මූල ධර්ම ඒ වගේම ප්‍රායෝගික කොටස් ඉදිරිපත් කර ගන්නයි. මේ සතිමා කියන එක අපි අර කලින් උත්සාහ කරා වගේ සතිමත් පුද්ගලයා කියන අදහසයි සඳහන් වෙන්නේ. ඒ නිසා හේඳ තියෙනවා මේ සතිපට්ඨානේ වඩන්න මේ සතිය පිළිබඳ මූලික දැනීමක් හැඟීමක් වීර්ය වගේම ප්‍රඥා වගේම සමාධිය වගේම තිබිය යුතු තත්ත්වයක්. නැත්නම් තියෙන කෙනාට පමණයි මේ සතිපට්ඨානේ අර අවසාන නිගමන කොට්ඨාසයට යනකොට දක්වන විදිහට හත් අවුරුද්දක් හත් මාසයක් හත් දවසක් ආදී ඒ සීමා කරගත්ත කාලයක් තුල තමන් බලාපොරොත්තු වෙනා වූ අභිමතයට ප්‍රාර්ථනාවට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සතිපට්ඨානයේ මුලදිමත් යෝගාවචර සතුවේ ගුණයක් සතිය සතිපට්ඨානෙමුත් ඒ සතිය වඩා තහවුරු කර ගැනීමට දෙන උපදේශ පන්තියක් තියෙන්නේ. එතකොට මුලමැද අවසාන වශයෙන් සති බල චීනාසයන් වහන්සේලාට පවතිනවා. නිසා මුලමදාග තියෙන තුන් ස්ථානට මේ සතිය අවශ්‍ය කරනවා. ඒ නිසා මේ සතිය පිළිබඳව බොහෝ දෙනා දන්නවා, අහලා තියෙනවා. නමුත් ඒවා නාතනාතත් සූත්‍ර කොටස් වල විවිධ විග්‍රහය යටතේ කොහොමද ඉස්මතු වෙන්නේ, කැපී පෙනෙන්නේ කියලා බලනකොට තමන් කරගෙන යන වැඩපිළිවෙලේ තියෙන ආ වූ අඩුපාඩු වැඩිපාඩු නොදනුවත්කම් දුරු වෙනවා. අක්සුතං සුනාති සුතං පරියෝදාපේති දිට්ඨින් ඉති කරෝති ආදි වශයෙන් නාහපු යත්තන්ට අහන්න හම්බ වෙනවා අහපු යත්තන්ට අලුත් කරගන්න පුළුවන් වැරදි තිබුණා නම් හදා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට විවිධාංශාංශ තියෙනවා ඒ නිසා මේ සතිය කියන කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නට ධර්ම දේශනාවට ඉදපත් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සතිය කියන වචනයට අර්ථ දෙන કોઈ ආචාර්ය මහතනමක් වුණත් કોઈ සම්ප්‍රදාන කුල පොතක වුණත් ස්මෘතිය අනුස්සතිය නැත මෙනෙහි කිරීම ආදී වචන තමයි සතිය මූලික අර්ථය වශයෙන් පෙන්නන්නේ. සිහිය තියනවා කියලා කිව්වනම් අසවල් දවසේ වෙච්ච දේ අදට සිහිය තියනවා කියලා කියනවනේ ඒක පිළිබඳව මතකයේ පවතිනවා. අනුස්සතිය සිහි කරගන්න පුළුවන් ගතිය තියෙනවා. බුදු බුදු ගුණ සිහිපත් කරනවා. ආදි වශයෙන් ඒ වගේ මූලික වචනාර්ථය වෙන්නේ සතිය කියලා කියන්නේ සිහිය මතකය කියන අර්ථය. නමුත් මේ සති ප ဋ ාණ වගේ තැන්වල යෙදෙනකොට මෙවුවා විවිධාකාරයෙන් තෙද ගැන්විලා ඔප ගැන්විලා ඒ පදවල යෙදෙනවා. කොහොම නමුත් මේ සතිය පිළිබඳව ථේරවාද සම්ප්‍රදායන අනුව මූලික සොයාබැලීමක් කරන කෙනෙකුට මේ ගැන සඳහන් වෙන මූලික පොත් දෙකක් වශයෙන් පස්සම්බිදා මාර්ගයත් විසුද්ධි මාර්ගයත් කියන පොත් දෙක නැතු බැරුව යනවා. ඒ දෙකේ තමයි මේ වාගේ ධර්ම කාරණාවක් විශේෂ මූලකව හොයන්න පටන් අර ගන්නකොට මූලිකවම අවශ්‍ය කරන තොරතුරු සපයන්නේ. අපි දන්නවා පටිසම්භිදා මාර්ගය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කෘත්‍යයක් වශයෙන් තමයි අපේ සම්ප්‍රදාය පිළිගන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැත්නම් පටිසම්භිදා මාර්ගයට ප්‍රස්තුතේ වශයෙන් පෙන්වලා දීලා තියෙන්නේ සිව්පිලිසිඹියා නැත්නම් පටිසම්භිදා ලබා ගැනීම සඳහා අත්ත ධම්ම නිරුක්ති පටිභාන වශයෙන් කියන සිව්පිලිසිඹියා. ඒ කියන්නේ විශේෂිත ඥාන, විශේෂඥ ඥාන ලබා ගැනීම සඳහා සංග්‍රහ කරපු විශේෂ එහෙම අත්පොතක්. පටිසම්භිදා මාර්ගය කියලා කියන්නේ ඒක ලොකු පොතක්. ඒක අපේ ලංකාවේ ත්‍රිපිටකයට අතුලත් කරලායි සඳහන් කරන්නේ. ඊගාවට විසුද්ධි මාර්ගය සඳහන් වෙන්නේ සංයුත්තනිකායේ සඳහන් වෙන දේවතා සංයුත්තේ අන්තෝ ජටා බහි ජටා ආදී වශයෙන් ගාතාවක් දේවතාවක් විසින් අසන ලදුව සර්වජන් වහන්සේ විසින් දෙන පිළිතුර සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවට ලියපු අර්ථකථනයක් විදියට. මේ දෙකෙහි සත්‍ය විස්තර කරන්නේ ක්‍රම දෙකකට. ඒක නිසා දාර්ශනික පැත්තෙන් මූලධර්ම පැත්තෙන් පොත්පත් දැනුම පැත්තෙන් බලන්නේ නැත්තෝ මෙතෙන් ගියාම මුසක් වෙන ගතියකටපත් වෙනවා. මේ පොත් දෙකම අපේ තේරවාද සම්ප්‍රදායේ පිළිගන්නා පොත් දෙකක්. විසුද්ධි මාර්ගය ලංකාවේ ත්‍රිපිටකයට අතුලත් කරලා නැහැ. නමුත් ගුරුම රටේ ත්‍රිපිටක පොත් ඉල්ලනකොට විසුද්ධි මාර්ගයත් අතුලත් කරලා දෙන්නේ. ඒ තරමට මේක ඉතාමත්ම ඉහළින් සලකනවා. මේ විදිහට සත්‍ය පිළිබඳව පොත්පත්වල පවා මූලික අර්ථ විවරණ දෙකක් ඇති වෙන්න හේතුව මොකද මේ සතිය ඒ තරම්ම භාවිතාවේ තියෙන එකක්. විවිධ ඇත්ත විවිධ ආකාරයෙන් ඒක පාවිච්චි කරලා ඒක පිළිබඳව විවිධ අදහස් කියලා කියනවා. ඉතින් ඒක බොහෝම සුභ පැත්තේ. එහි ගත්තා වූ හොඳ පමනක් ගන්නා පැත්තෙන් බලනකොට දෙකම හොඳයි. ඒ දෙකම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම තමයි වර්තමානයේ සාසනයේ පවතින ආ වූ තත්ත්වය දිහා බලනකොට සමහර යෝගාවචරයන් ඊටාමත් සමත භාවනාවට බරයි නැත්නම් සමත යානිකයි සමත පූර්වාංගම විපස්සනාවට පෙළඹීමට නිස්සේ සම්පatti සායිකා. තව සමහර ඇත්තෝ ඉන්නවා විපස්සනාවට බරයි විපස්සනා පූර්වක සුත්ත විපස්සනික වශයෙන් හෝ විපස්සනා පූර්වක සමාධියට යන යෝගාවචරයන් නිස්සේ සම්පatti අනුව වෙන් වෙනවා. මෙන්න මේ දෙකොටස අර පොත් දෙකේ දක්වන අදහස්වල වගේ මේ සතියේ අර්ථ ගැත්වීම අර්ථකථනයට දෙවිදියකින් කැමති වෙන ආකාරයක් පේන්න තියෙනවා. ඒකටම තව සාක්ෂියක් වශයෙන් තමයි පෙන්වන්න පුළුවන්නේ අපි දැන් ඔය යෝගාවචරික සතියේ යුතු කාරණා හතරක් ඉදිරිපත් කරගත්ත මේ සතිපට්ඨානේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. ඒක පෙළගස්සපුවාම තියෙන වීරිය, ප්‍රඥාව, සතිය, සමාධිය කියලා පෙළගැස්මක්. දැන් සත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගන්නකොට ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා වෙන පෙළගැස්මක්. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දෙකේම එක තියෙන්නේ. ඒ වාගේම ආර්ය අෂ්ටාංග මාර්ගයත් තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ හැම සත්‍ය බෝධිපාක්ෂික ධර්මය අපි මේ මේ පැත්ත මේ පැත්ත පෙරලා බලන්නේ ඒක බලනකොට සතියට පෙර ආතුව වීර්යයත් සතියෙන් පස්සට සමාධියක් කියන මෙන්න මේ කට්ටලේ මේ තුන එකට පෙළ ගැහිලා තියෙන ගතිය කාටත් පිළිගන්න වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් සතියත් ආතාප වීර්යයක් දෙක ගැටලලා ඒ අනුව තමන්ගේ විමුක්ති මාර්ගය හොයන්න පටන් අරගත්තොත් මේ පුද්ගලයා විපස්සනා යානිකයි කියන නිගමනයට අපිට එන්න තව කෙනෙක් මේ සතිය ඊට පස්සෙත් ආවෝ මේ සමාධියට සමතයට ලං කරලා ගත්තොත් ඒ පුද්ගලයා සමත පූර්වංගම සමත යානික යෝගාවචර කියලා ගන්නවා. එනිසා මේ සතියට කලින් නැත්නම් සතියට ආසන්න කාරණා වශයෙන් පවතිනා වූ වීර්යයට ලං කරලා බලනකොට සතිය බලකාරකයක් වශයෙන් ශක්තිය ගෙන දෙන්නක් වශයෙන් ශක්තිය අත්‍යවශ්‍ය කරන කෙනෙක් වශයෙන් තේක තියෙනවා. නමුත් සමාධිය පැත්තට ලං කරලා බලනකොට සතිය එච්චර බලවත් ක්‍රියාවක් කරන්නේ නැති උපස්ථානයේ පවතින ගතියක් වෙන්න තියෙනවා. මේ දෙකෙන් භාවනාව කරනවා වෙන්න පුළුවන් නොකරනවා වෙන්න පුළුවන් ප්‍රඥාවන්තයි කියාගෙන ප්‍රඥාවම ඉස්සර කරගෙන ප්‍රඥාවෙම කාරණා බල නැත්තෝ මේ සත්‍ය සමාජයට බර කරලා දක්වන මේ අර්ථකථනයට ප්‍රිය ගතියක් කියන. භාවනා කරනකොට ඔච්චරම දඟලන්න ඕනේ නැහැ, ඔච්චර වීර්ය කරන්න ඕනේ තියෙන්නේ නිකන් බලනින් එකයි කියන එක අදහස් කරලා තියෙනවා. නමුත් සත්‍ය මේ ආතාප වීර්යත් එක්ක සම්බන්ධ කරලා කැම ඉදිරිපත් කරන්න කැමති ඇත්තෝ මතක් කරනවා එහෙම කරලා කවදාකවත් මේ සතිපට්ඨාන ආදී ධර්ම නම් කවදාකවත් ළඟා වෙන්න බෑ. කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුම් කියලා සරුවචනන්ත දේශනා කරනවා. ඊටාම බලවත් දැඩි වීර්යයෙන් මේ අධිගමනය කරන ලද සත්‍ය දේශනා කරාට කවුරක්වත් තේරුම් ගන්න බැරි වෙයි කියන තරමට වගේ සරුවචනන්තට සැක හිතුණා කියන නිදර්ශන ඒ අත්තු පෙන්නනවා. එනිසා මේ බණ අහන ඇත්තන්ගෙත් ඇති මේ රුචි කන්දක සතිය සමාධිය පැත්තට බර කරලා බොහෝම සුඛ ප්‍රතිපදාවේ මේ මට මාර්ගය ලැබේවා හෝ නැත්නම් මම ලබනවා නැත්නම් මම ක්‍රියාත්මක වෙනවා කියන අධ්‍යාත්මතු මතාන්තර නිශ්චය සම්පත්තිය ඇතියත් ඇති. ඒ වගේම තව කෙනෙක් ඉන්න පුළුවන් නෑ මම බහා තබන නෑ වීර්ය විගතෝම දල්වා ගන්නාලද වීර්යයෙන් දැඩි ආයාසයෙන් මේ කෘත්‍ය කරනවා කියන ආතාප වීර්යයට බර ඇත්තොත් ඒක තියෙනවා. මේ දෙක්පර්ශය ඒ සතන් මේ යුද ප්‍රකාශ කරගෙන ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දෙකම දෑතින් අල්ලාගත්ත නිදර්ශනයක් ගත්තොත් ආධුනික යෝගාවචරයට ආතාප වීර්ය අත්‍යවශ්‍යයි. නැත්නම් ඕනම ව්‍යාපාරයකදී මුල් කාලේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා සතිය කියන එක අවබෝධ කරගත්තට පස්සේ වෙන විදිහකට කියනවා නම් සතිය Tamange දෙපයි නැගිටගෙන ඉන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා සමාධියට දායක වෙන මට්ටමට එනකොට අච්චර වීර්ය කරන්නේ නැතුව ඥානවන්තව මේ හැදිරවීම කරන්න පුළුවන් ශක්තියකට සතිය එනවා. ඒක නිසා කියන්න පුළුවන් ආධුනික හඳුන්වා දෙන ප්‍රාරම්භ අවස්ථාවේදී ආතාප වීර්යයට බර කරලා විපස්සනාව කියලා දෙන එකත් හොඳට විපස්සනා ඥාන වැඩිගෙන එනකොට සංකාරපේක්ඛාධ්‍යාට යනකොට අර වීර්ය කරන ගතිය අර ප්‍රයත්න කරන ගතිය අර ව්‍යාපාර කරන ගතිය අඩු වෙලා ඒ දිහා හුදු බැල්මකින් පවා මේ සතියේ ප්‍රවර්ධනයක් අභිවර්ධනයක් සිද්ධ වෙනවා කියන එක තමයි චිත්ත වීර්ය විපස්සනා චිත්ත වීර්යම සලකා බලනකොට දක්වන්න පුළුවන් මධ්‍යස්ථ සුඛදායි සුභදායි අර්ථකථනය ඒත් මේ අත්යේ වුණත් උගාත්ම ගැළපෙන්නේ සුද්ධ විපස්සන යෝග සුත්‍රසක යෝගාවචරය. සුද්ධ විපස්සකයට හරියට උපමාවකට කියනවා නම් ගඟක් හරහා ඒගොඩ පීනන්ට තාමත්ම දැටි ආයතයකින් පමාවක් නොවි වහා ක්‍රියාත්මක වෙන්න දඟලන කෙනා මේ ගඟේ දැටි මෝරු ඉන්නවද කිඹුල්ලෝ ඉන්නවද, මිනිමෝරෝ ඉන්නවද මොනවාක්වත් දන්නේ නැහැ. දිය පාර කොච්චර සීතලද, දියරල්ල කොච්චර ඡණ්ඩද මොනවාක්වත් දන්නේ අර දුගන ආපු ගමන්ම ජල පහරට පැනලා Tamange දෑති දෙපයින් හිසෙන් සම්පූර්ණ ප්‍රයත්න කරගෙන නියන්නේ නියම්වා රැකෙන්නේ රැකෙම්වා කියලා ඒ කටයුත්ත කරගෙන ගඟ මැදට යන කම්ම එන්න එන්න වැඩි කළ යුතු අද්ද බල ආයාසයක් අවශ්‍යයි. එහා පැත්තේ හැදියට යනකොට නම් අර ආයාසයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙලා සංග ඔය කියන තරම් භයානක නැතිනම් Taman ඒ කාරණාවත් තේරලා ක්‍රමයෙන් එහා පැත්තට තේන්දු වෙන කතියක් තියෙනවා. ඒ නිසා මේ මිනිසයා ඒ ජීවිත පරිත්‍යා ජීවිත ආසාව සඳහා දැඩි ප්‍රයත්න කළ යුතුයි. මොකද අර තියෙන බය සැක යට කරගෙන යන තරමටම ප්‍රයත්නෙම ඉදිරිපත් විය යුතුයි. මේක අපි නිදර්ශනය පෙන්වන්නේ සුඛ විපස්සක යෝගාවචරය සඳහා ඒ සඳහා උපමා වශයෙන් සමත යානික යෝගාවචරයට පෙන්වන්නේ මේකට පොඩි පොඩ්ඩක් තමා වෙලා ඉරච්ච ලී කැටලක් හෝ කෙතල් බඩ කෙතල් කඳක් හෝ හොයාගෙන ගල්පටකින් ගැට ගහගෙන පහුරක් හදාගන්න. ඒ පහුරත් උපයෝගී කරගෙන අතිමුත් පයින්ුත් උත්සාහ කරමින් තමයි ඒකට යන්නේ. ඒ නිසා මේ දෙවන සඳහන් කරන පුද්දලයට සප්පාය ආකාරයේ පහුරක් හදාගන්නට මේකට කොටේ ටිකක් පමා වෙනවා. විපස්සනා යෝගාවචරය පෙන්වන්නේ ඉෂගිනිගත්තු එගිනි නිවනසේ කියන අතේ ඉෂගිනිගත්තු කුසේ ඒ තරම්වත් සමාවක් පහුරක් හදා ගන්න තරම්වත් මෙගොඩ යුරේ සමා වෙන්නේ ආපු වේගෙම ගඟට පයින්නවා කියන එක. ඉතින් මේ தත්ත්වෙ සමහරු ඒ අර ආපු වේගෙම ගඟට පැනලා අතින් පයින් වීඩියෝ කරන එගොඩ යෑම සෙල්ලක්කාර ගතිය වැඩි කියලා චෝදනා කරනවා පිටතියි. ඒ වගේම සමත යානික යෝගාචරය දක්වන්න පෙන්වුණේ දර්ශනයේදී මේකට කොටේ පොඩ්ඩක් පමා වෙලා පහුරක් හදාගන්න තරම් දීපෝතු හොයමින් වැල් හොයමින් පමා කිරීම අප්‍රමාදයට විරුද්ධ යනවා කියලා ඉස්සරහා කියපු කණ්ඩායමේ චෝදනා එල්ලුවෙන්ටත් ඉඩ තියෙනවා. නමුත් මේ තේරවාද ශාසනයේ මේ තුන් කොටාටම ඉන්නවා. සමහරු චෝදනා කරනවා විතරයි භාවනා කරන්නේ නැහැ. නමුත් මේ ධර්ම දේශනාව ඒ යත්තන් සඳහා නෙවෙයි. අපි මේ සාකච්ඡා කරන්නේ දැනටමත් මේ தත්තර බහැලා මේ දෙකින් එකක් එක්කෝ සප්පාය කර්ම උපයාගෙන යම් ප්‍රමාණයකට සමාධිය හදාගෙන සතියත් උපයෝගී කරගෙන ඒකට යන්න හදන ගමන. එහෙම නැතිනම් තද්ද බල සංසාර බය නිසා සංවේග ඥාන පහල කරගෙන නියම වාරකෙම් වා කියලා ඒ ගඟට පැනලා පීනන සුද්ධ විපස්සක යෝගාවචරයක පැත්තෙන් බලනකොට මේ දෙකෙන් මේ සුද්ධ විපස්සක යෝගාවචරයට සිත් ගන්නා සුළු නැත්නම් සිත් ගැනීම කෝකේ තත් ප්‍රයෝජනගෙන දෙන්නා සුළු අර්ථකථනයක් මේ විසුද්ධි මාර්ගයේ දක්වනවා. පටිච්චසමුප්පාද මාර්ගයේ පෙන්වන අර්ථකථනය ගොඩක් මෝරච්ච සමතය සහිත යෝගාවචරයට ගැලපෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ දෙකම අපේ සම්ප්‍රදාය පිළිගන්නා මත වශයෙන් තේරුම් අරගෙන ඒ වාගේම තමන්ගේ යෝග ජීවිතය සම්පූර්ණ වෙන්න කිට්ටු වෙනකොට සතියේ පරමේන නේපක්ෂේන කියන අදහසින් පරම නිපක ප්‍රඥාවේ යුක්තව සතිය මෝරනකොට මේ අවස්ථා තුනම තමන් පහු කරනකොට නම් හොඳට තේරෙනවා මේ එක එක පැතිවලින් මේ ප්‍රශ්නේ දිහා බලලා ඉදිරිපත් කරපු අර්ථ විවරය. පෙරහැරේ මුල පැත්තෙන් බලලා මැද පැත්තෙන් බලලා අග පැත්තෙන් බලලා ආදි වශයෙන් පෙන්වන අර්ථ විවරණය. ඒ නිසා අපේ දක්ෂතාවයේ තියෙන්න ඕනේ අපේ භාවනා චිත්ත වීදියේදී ආ බලලා මේ වෙලාවේ යදවිය යුත්තේ මොන ආකාර සතියත් කියලා තේරුම් ගැනීම ශක්තිය. ඒකාල සම්පජඤ්ඤේ අපි තේරුම් අරගන්න ඕනේ ආර්ථික සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤ ආදී වශයෙන් ඒ ඉදිරිපත් වෙන බාධක ධර්ම වලදී යදවිය යුතු සලකා බැලිය යුතු කාරණා සලකා බලලා තමන්ගේ වැඩපිළිවෙලට අත්‍යවශ්‍ය කරන ඒ වෙනස්කම ප්‍රතිසංශෝධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය අවශ්‍යයි. ඒ නිසා මේ සතිය පිළිබඳ වාද, සතිය පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන විවිධ අදහස් කිසිසේත්ම අපට නාතර වෙන්න, පමා වෙන්න, සැකකරන්න, කුකුස් කරන්න දේවල් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒවා තමන්ගේ භාවනාවේ අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට යොදා ගන්නයි. ඒ නිසා සුද්ධ විපස්සක යෝගාවචරණ හොඳටම ගැළපෙන ආදර්ශය තමයි මුලින් දැඩි වීර්යයක් අවශ්‍යයි. ආතාප වීර්යයක් අවශ්‍යයි. මේ මුලින් කියන එකෙන් අදහස් කරන්නේ යෝග ජීවිතයේට බහිණ අවස්ථාව. අපි මතක් කරා ආතාප වීර්ය ගැන කතා කරනකොට ඉහළට හදන්න ඉහළට විදින්ට සකස් කරලා තියෙන රොකට් යන්ත්‍රයක් යානාවක් ගත්තොත් ඒක මුල්ම දියත් කිරීමේ වැඩපිළිවෙලේ මේ ආකාශයේ මේ පෘථිවියේ තියෙන දැඩි ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ක්‍රියාත්මක කිරීමේදී එහි තියෙන 80ක් පමණ ඉන්ධන දවාගෙන මහ පොරව ගුගුරවාගෙන ගිනිදළු විසුරුවාගෙන සම්පූර්ණ කඩා මේ මේ පුපුරායමක් වගේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි ආතාපේ වීර්යයේ ආරද්ධ විරිය ආරම්භ ධාතු ඉතානත්ම ලොකු කම්පනයක් ලොකු වෙනසක් ඇති කරනවා. වීර්ය අතහැරලා ආ ඉනාදායින් මේ වස්තුවෙන් අයින් වෙලා යෝග ජීවිතය බහිනවා කිව්වහම ඒක ඉතාමත්ම ප්‍රකටව වැටහෙනවා මේ උපාසක මට්ටමක ඉඳලා පැවිදි මට්ටමකටපත් වෙන කෙනෙක් වුණොත් හොඳටම තේරෙනවා ගියා බලානිකයත් ඒක. ඊට පස්සේ යෝග ජීවිතයට හෝ පැවිදි ජීවිතයටපත් වෙලා එහි එක පවත්වාගෙන යන ඇත්තොත් ඉන්නවා. ඒක යන්න ගියාම ඒ නැවත නැවතත් ඒ ගිහි සම්බන්ධතන් සහ පැවිදි සම්බන්ධකම් දෙකම පවත්වාගෙන යෑමේදී ක්‍රමානුකූලව පැවිදි පැත්තට නැමියාව නැත්තම් අල්ලිම අවුලක් වතන කියනවා. අර කඩාගත්ත කඩාගෙන ඉල්ල පවත්වාගෙන යනවයි කියන එක දෙලොක් අතර හිර වෙන මට්ටමකටපත් වෙනවා. ඒක අපි කිව්වේ පද්ගහිත විරිය. ආරම්භ ධාතු, නික්කම ධාතු කියන වගේ මේ පග්ගහිත <clears throat> විරිය ගත්තා වූ බර අල්ලාගෙන යන්න. ඊගාවට තමයි ඒක අවසානයේ පරිපූර්ණ වීර්ය බාටපත් වෙලා වීර්ය කෘත්‍ය සමාප්ත කරලා මුදුන්පත් වීමක් සිදු වෙනවා. මෙන්න මේ තුන් අවස්ථාවේදී සතිය ක්‍රියාත්මක වෙන්නේ ওই තාලෙටම. අපි සතිපට්ඨාන සූත්‍රයේ මුල සිට අග දක්වා කොච්චර කටපාඩම් කරලා ගුරු ශිෂ්‍ය පරම්පරාවකේ කී ගම දිනකට පුරුදු කරලා තිබ්බත් අවාසනාවන්ත தත්ත්වෙ වෙන්න පුළුවන් සතිය කියන්නේ මොකක්ද කියලා නාඳුනගෙන ඉඳී කියතියි. කටපාඩමින් දාන්න ඔක්කොම දාන්න සතිපට්ඨානෙ කියවලා දෙන්න පුළුවන් අර්ථ කියන්න පුළුවන් අටුවාව ඔක්කොම කටපාඩම. නමුත් සතිපට්ඨානය කියලා කියන්නේ සතිය. මූලිකදී සතියයි කියලා තේරුම් අරගන්නට උගක් කල් යනවා පැවිදි වෙලා හිටියා. ආන්න එදා මේ මුළු භ්‍රමචර්ය ජීවිතේම ප්‍රධාන කාරණාව මේ සතිය පිහිටීමයි කියන එක තේරුම් ගත්ත දවසේ ඒ පුද්ගලයාගේ ජීවිත විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා පැවිදි වේවා, ගිහි වේවා, ඉස්ති වේවා, පුරුෂ වේවා, බෞද්ධ වේවා, අබෞද්ධ වේවා. සතිකෝහං භික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සරුවත් යනන්ත දේශනා කර දෙනවා මහණෙනි මේ සතිය සියල්ලම කියලා මම දේශනා කරනවා. සියලු අර්ථය සලසලා දෙනවායි. ඒ කියන්නේ ආරම්භයේදම සතිය අවශ්‍යයි. මේ සතිය ඇති කරගන්න වෙලාව ඒ හත් අවුරුදු මල්බද කුමාරියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 20 30 ගණන් භාවනා කරපු එස් බිමට ඇදෙනකම් භාවනා කරපු නිය අඩි ගණන් දික් වෙනකම් භාවනා කරොත් තපෝහුද තපසෙක් වෙන්න පුළුවන්. ඒත් ආරම්භය ඉතාම දුෂ්කරයි. ඒ දුෂ්කර වූ සතිය මේ වාගේ සම්‍යක් දෘෂ්ටික සාසනයේ කියන කල්යාණ මිත්‍රයෙක්ගෙන්මයි දැනගන්න හම්බ වෙන්නේ පොත්පත් වලින් අමාරු. තර්කයෙන් අමාරු. වෙන මොනම ආශිර්වාද ගැනීමක තිබුත් අමාරු. ආන් මේ විදිහට ඉස්ලාම සතිය පිළිතුරන්න ගියාම Taman අද උපන් ලදරුගේ මට්ටමට හිත හදා ගන්න වෙනවා. මම දන්නවා මට පුළුවන් මම කරනවා කියන අදහස මේ සතියේ තියෙන මුරුදු ආරම්භයට ඉතාම බාධාකාරයි. ඒ නිසා හැමදේම සිහියෙන් යුක්තව නැවතිල්ලේ ගෞරවයෙන් යුක්තව පටන් අරගෙන කරන්න. ආනේම කරගෙන කරගෙන යනකොට වර්ධින ප්‍රමාණයට වඩා වර්ධින ප්‍රමාණය හරියන ප්‍රමාණයට වැඩිය බොහෝමත්ම වැඩියි. ඒ නිසා එක ගුණයක් මෙතනදී පැහැදිලිව ඉදිරිපත් වෙනවා වැරදිල්ලෙන්මයි හැදෙන්නේ කියන කතිය නැතිනම් තම ගුරුවරයන් අහගෙන කටපාඩම් කරන හරියටම එක සැරේම මේක මම හරියට කරනවා කියන කෙනෙකුට කවදාකවත් බෑ මේ සත්‍ය පිළිබඳව මේ විශේෂ භාවයකට පාත් වෙනවා. සත්‍යය පටන් අර ගන්න ඕනේ මේ අද අපිට ලැබිලා තියෙන දේවල් හොඳටම ඇති. අලුතෙන් කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ මේ ඇති தත්ත්වය පිළිබඳ එළඹ සිටි සීලය. මේක කරනකොට ඒකාන්තයෙන්ම වරදයි. ඒ වැරදිල්ල තුලින් තමයි හැදෙන්නේ කියන මෙන්න මේ හැකි සංඥාව. දැන් කාලේ පාවිච්චි කරන වචන තමයි ධනාත්මක චින්තනය කියන්නේ. ධනාත්මක ආකල්පය ඇති කරගත්තොත් ඒ පුද්ගලයා කොච්චර ව්‍යාපාර කරත් කොච්චර වෙහෙස වුණත් මේ අර ලදරු ලපට හිත නිසා ඒක බරක් පතලකට ගන්නේ. ඔක්කොම සේල් සම්පූර්ණ කරන්න බැරි බව දන්නවා. ඒ නිසා ක්‍රමයෙන් ටික ටික ටික ටික පටන් ගන්නවා. මේක ඊටාම දුෂ්කර අවස්ථාවක්. හැබැයි සතිය පිළිබඳ බණ අහපු සතිය පිළිබඳව ජීවුණු කල්යාණ සත්වයන් ආශ්‍රය කරපු ධර්ම සාකච්ඡා කරපු කෙනාට මේක විනෝදයක් කරගන්න පුළුවන්. මේක තමයි අපි කල යුතු දේ. ඒ නිසා අපි හැකි ප්‍රමාණයෙන් මේ සතිය පිළිටව ගන්න ඕන කියලා අරක මහා ලොකු වැරද්දක් අරක මහා ලොකු ආත්ම මේ හීනමානයක් නැත්තම් ආත්මය පෙරදීමක් විදියට ගන්නෑ. මේක නිකන් හුරතලයක්. මේක විනෝදාංශයක් කරගත්තොත් අර බරපතලදී අඩු කරගන්න පුළුවන්. ඒක මේ සංගීත නිකායේ එක තැනක සරුවචනාගේ ඉදිරියට මේ සරුවඥතා ඥානෙ ලබා ගත්තට පස්සේ මාර්ය ඇවිල්ලා මතක් කරනවා ඔය හිතාන් හිටියට ඔය සරුවචකමක් ඇත්තේ නෑ මගේ වශයේ තමයි තාම පවතින්නේ කියලා. වෙලා මේ මේ ਸਰවචනාන්තගේ හිතට බලපෑමක් කරන අවස්ථාවක උන්වහන්සේ දේශනා කරනවා මේ අති දුෂ්කර වූ භ්‍රමචර්ය කෘත්‍ය අනී මමහමාර කරා සාදු තිතෝ සතෝ බෝධින් සමජ්ජ ගන්ති සමජ්ජා ගන්ති ගන්ති කියලා උනාද දේශ කරනවා මනාකොට සතිය පිටවාගත්ත නිසා මම සම්බෝධි අවබෝධ කළා කියලා. උන්වහන්සේ චිත්තසහිතක ධර්ම ගොඩාක් රූප ධර්ම ගොඩාක් දේශනා කරපු උතුමන් වහන්සේ නම උන්වහන්සේ කියන නමුත් මම ගොඩ උනේ හොඳ වෙලාවට හොඳ විදියට සතිය පිටවන්න හිටපු නිසා. ඉතින් මේක මෙන්න මේ තාලේ වෙන විදිහට කියනවා සතිපට්ඨාන කියන්නේ සතියයි. <clears throat> මේක පිටුවා ගැනීම තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. මේක තමයි භ්‍රමචර්ය කියලා කියන්නේ. මේක තමයි ශ්‍රම ධර්ම සම්පූර්ණ කරනවා කියලා කියන්නේ. මේක තමයි මේ ශාසනය පවත්වනවා කියලා කියන්නේ. මේක තමයි හීක්මනවයි කියලා කියන්නේ ආදි වශයෙන් මේ සතියෙම ඉදිරිපත් කරගෙන යනවනම් ඒ ජීවිතය ඉතාමත්ම මුල් කාලේ ගොඩක් වීර්ය වැය කරන සුළු, ජීවෙන සුළු, වෙහෙස කර බව හැබැයි. නමුත් කල්යාණ මිත්‍රයන් අස්සේ ඉන්නකොට ඒක හුදු විනෝදාංශයක්. ඒ නිසා එවැනි පරිසරයකදී සඳහන් කරන්නේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයම තමයි මුළු භ්‍රමචර්යය කියලා. නිසා සතිය මුල් කොට අපි අමුදුස් කරා. ඒක පිළිබඳව කවදාකවත් නරකයි මේක ලේසියෙන් තේරෙනවා ලේසියෙන් කරන්න පුළුවන් මම කෙනෙකුට ලේසියෙන් අවබෝධ කරලා දෙනවා කියලා කාටවත් ප්‍රකාශ කරන්න බෑ. එතකොට අපේ ජීවිතය අපිට හුරු කරලා තියෙන්නේ අහවල් දේ වුණොත් හොඳයි අහවල් දේ වුණොත් නරකයි. අහවල් දේ සුභයි අහවල් දේ අසුභයි. අහවල් දේ මංගලයි අහවල් දේ දුමංගලයි කියලා පරණ මලකට කාච්ච පෙට්ටියක් කියන සංඥාවක්. හැම දෙයක්ම කරන්න ගියාම අපි හමස් පෙට්ටිය ඇරලා ඒකට දාලා ගලපලා තමයි මේ වර්තමාන මොහොත මනින්න හදාගන්නේ. ඒ වර්තමාන මොහොතට ඍජුව මූණ දීමේ ශක්තියක් කොන්දක් සාමාන්‍ය පුතඥයට නැහැ. පඬිතියෙකුටත් නැහැ ওই ලෝක සම්මත පඬිතියෙකුට. එහෙම නැත්නම් දාර්ශනිකයෙකුටත් නැහැ. එයාට අන්නේ පරණ සංඥා ටික අයින් කරුවොත් අඩ දකින්න නැති මස් ටිකක් වගේ පත් බාට පත් වෙන ඔය අත්ංගේ දැනෙන. ඍජුවම කිසියම් දෙයකින් හිත වර්ණ ගන්නවා ගන්නේ නැතුව වර්තමාන මොහොතට මූණ දීමේ හැකියාවක් හරුවචන් ආංශේ ඒ සිද්ධාර්ථ කුමාර නැත්නම් තාපස කාලය ඇති කරගත්ත අර විප්ලවකාරී අදහසකින් මතු කරගත්ත මිසක් මේ ලෝකේ කාටවත් පහළ වෙලා දුන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ වර්තමාන මොහොතට පහළ මූණ දෙන්න සන්නහයක් වැඩගෙන තියෙන්න ඕනේ, ස්වයංක්‍රීය ආයුධ තියෙන්න ඕනේ, 이르දි බල තියෙන්න ඕනේ, අභිඥා තියෙන්න ඕනේ. එහෙම නැතු වර්තමාන මොහොතට මූණ දෙන්න බෑ කියලා මේ කියපු ඔක්කොම නුසුදුසුකම් බවටපත් වෙනවා බුදු සතිය ඉස්සරහා. කිසිම ආතති ගැනීමක් අවශ්‍ය නැහැ. කිසිම ආයුධයක් අවශ්‍යත් නැහැ. කිසිම අභිචාරයක් අවශ්‍ය කරන්නේ නැහැ. මොනම දෙයක්වත් නැහැ. සාදුතිකෝ සතෝ බෝධින් සමාජකයි. මනාකොට සතිය පිහිටපු නිසාමට බෝධිය ආબોධ කරගන්න පුළුවන් වුණා කියලා නැත්නම් සතිය කියලා කියන්නේ සියල්ලම කියලා සරුවත්තරන්ගේ දේශනා කළේ මේ සතියත් ආව මේ නයිසાર્ගික ගතිය නිසා. එහෙම නමුත් සර්වඥතා ඥාණයෙම දේශනා කරන මේක ආරම්භය දුෂ්කරයි. අපි දන්නවා කුංචි මව් කුසෙන් බිහිවෙච්ච දරුවෙකුට ලෝකේ කොච්චර කටුකද? ලෝකේ කොච්චර විෂමද? ලෝකේ කොච්චර සංකීර්ණද? පුළුවන් වෙයිද මැස්සෙක් ඉන්න ජීවිතයේ එක සටන් කළ ජීවත් වෙන්න? පුළුවන් වෙයිද Tamanට අවශ්‍ය කරන ආහාර ටික ලබා ගන්න? නමුත් අර දෙමාපියෝ කියන හත්පුරුෂයන් ලං වෙච්ච නිසා දෙමාපියෝ ඒ දරුවා කරේ යෙදී නැමි ගත කරන ගතිය නිසා දෙමාපියන්ට දරුවා හොරතලයක් වඩටපත් වෙනවා. අන්නේ වගේ තමයි සතිය පිටාන්ට යම් කිසි කෙනෙක් පටන් අරගත්තොත් අද උපන් දරුවෙක් වාගේ අනෙක් කල්යාණ මිත්‍රෝ දෙමාපියෝ වාගේ උදව් කරන්න ඕනේ. ඇයි උඹට අතපය කියන හම්බ කරන කාපන්සයන්ට නාකටානත් දුෂ්කර වැඩක් මේ කරන්න හදන්නේ කොන්දපණනේ, භාෂාවක් දන්නේ නැහැ, රුචි අරුචිකම් මොනවද කියලා දන්නේ නැහැ, වතවිෂ හඳුනන්නේ නැහැ. ඒ තරම් උපදින ලාමක සතියක් තමයි කෙනෙකුට පිටාන්නේ. මේක පිළිබඳ මිත්‍ර මේ විස්තර කරන්නේ මේවා අහනකොට හිත පණ ගන්නවා. මේ උගදෙනෙක් මේ මට්ටම් හොඳට තේරුම් ගත ගැනීම සඳහා අපි මෙතෙක් කල් තිබුණා යම්සි දැනුමක් වයස මෝරච්ච ගතියක් වෙන කුලවන්තකමක් බලවන්තකමක් ධනවන්තකමක් මේ සියල්ල පාවා දෙන්නේ. පාවා දීලා අද උපන් දරුවේ කුසේ ඒ දෙයටපත් වෙන්න පුළුවන් නම් අර පටාචාරා ඉදිරියට බුද්ධ ඥානවත්ගේ දේශනා කළා වගේ නැගෙනින්නේ සත්‍ය පිළිටවා ගන්න කියනකොට අපිට අලුතෙන් සලකා බලන්න පුළුවන් මොන ව්‍යසන තිබුණත් මොන නම්බුකාරකම් අපි ළඟ තිබුණා. ඒ නිසා ආරම්භය මේකේ දුෂ්කරයි. ඒ නිසා එන්නේ දුෂ්කර ආරම්භය විස්තර කිරීම සඳහා මේ විසුති මාර්ගය පෙන්ලා තියෙන සතිපට්ඨානය පිළිබඳ සත්‍ය පිළිබඳව අර්ථකථනය හොඳ ගැම්මක් දෙනවා. ඒ වගේම ප්‍රායෝගිකත්වයක් කරන් දෙනවා. උපයෝගීතාවයක් පෙන්ලා දෙනවා. මේක නිකන් හිතපුවාම හරියනවා. සතිය කියන්නේ මෙහෙම අද්දක මැදගෙන කරන්න පුළුවන් දෙයක් කිව්වොත් කවදාකවත් මේකට බහිණ එකක් නැහැ. ඒක හොඳයි බුද්ධ ධර්ම අඳුන්ලා දෙන්න බුද්ධ ධර්ම භාවනා නොකරන පඬිතයන්. පොත් වැඩේට බහින්න යන කට්ටියට නම් ඒක පෙන්ලා දෙන්න ඕන කට කොහොසයිද බිමක්. මේක ඉතාමත්ම සීරුවේ යන්න ඕන. නමුත් සාසනයක් තියෙන කාලෙනේ අපි ඉපදිලා තියෙන්නේ. බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. බණ අහලා ධර්ම සාකච්ඡා කරලා හිතලා තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඒ වගේම සත් ධර්මයේ දේශනා වෙනවා පැවිද්ද තියෙනවා. මේක ඔක්කොම ලං කරගත්තොත් නම් සත්‍ය පීඨීම විනෝදාංශයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. මට ඕනේ වෙනම මේක ඇති කරගන්න කියලා උත්සාහ කළාට මේ නිකන් ඉඳලා කරගන්න පුළුවන් කියන අදහස ගත්තට මේ සතියේදී හුඟක් වෙලාවට ඒක නිකන් හුදු මානසික මේ ක්‍රීඩාවක් බවට පත් වෙනවා. ඒක නතුව yaadෙන වැඩක් වෙන්නේ. ඉතින් සතිපට්ඨාන සතිය පිළිබඳව විසුද්ධි මාර්ගයේ පෙන්වන්නේ අපිලාපන ලක්ෂණා කියලා. කොලාපයින ගතියක් නැහැ. යම් කිසි දෙයකට සතිය පිහිටවන්න අවශ්‍ය නම් ඒ දෙයට විනිවිද කිඳා බහින්න ඕනේ. අපිට පාවෙවි අරකට කර කර මේකක් කර කර සතිය පිටවන්න කියලා බෑ. අපි දන්න පුංචි දරුවෙකුට මොන දෙයක් හම්බුනත් ඒ දරුවා මුළු හදින්ම බෑටිම තමයි බදාගන්නේ. ඔය වැඩි මහල් පත්ත කරපත් වෙලා ඉහළට යනකොට තමයි වැඩ දෙක තුන එකවර කරන්න පටන් අරගන්නේ. ආන්නේ ලදර හිතක් තියෙනවනම් අපි යනකොට එනකොට කනකොට බොනකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට ආදී සෑම ක්‍රියාවකදීම ඒ වැඩේ පමණයි ඒකට මුළු හිත සතිය යොදා කටයුතු කරනවා නම් ඒ කරන දෙයට හිත බහින ගතියක් තියෙනවා. ඒ කරන දෙයට හිත කිමිදෙන ගතියක් තියෙනවා. හිඳා බහින ගතියක් තියෙනවා. ඒකත් අර උද්‍යප්ප ඥාන භංග ඥාන ආදී පහල කරගෙන සීරුවේ සක්මන් කරන යෝගාවචරයක් ලබන තරම් ගැඹුරු හිඳා බැහිමක් නෙවෙයි. නමුත් වෙන නොවිති කලක නොවිතිච්ච විදියේ නොයදිච්ච විදියේ අමර බැහිමක් අමර විදියේ හිඳා බැහිමක් සිද්ධ වෙනවා. ආ එහෙම වුණොත් විතරක් අපිට එක වෙලාවකට හිත ආශ්‍රය කරන එක අරමුණයි කියන මූල ධර්ම තේරෙන්නේ. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ අරමුණු රාශියක් විතර ගන්න පුළුවන් කණයි නාසයයි දිවයි ශරීරය ඔක්කොම වැඩ කරනවා කියලා අපි හිතන්නේ. මුදේ සතුටක් වෙනා ගන්නවා කන වැඩ කරන වෙලාවදී ඇහැ වැඩ කරන්නේ ඇහැ වැඩ කරන වෙලාවදී ජීව වැඩ කරන්නේ නෑ. ජීව වැඩ කරන වෙලාවදී නාසය වැඩ කරන්නේ නෑ. නාසය වැඩ කරනවාදී කාය වැඩ කරන්නේ එක වැඩකට. එකයි ඒ අනුව බලනකොට අපි රූපඩ වායි. නමුත් මේ ඇහි ඉඳලා කනට යන්න කනේ ඉඳලා දිවට යන්න ආදී වශයෙන් මේ හිතේ තියෙන වහා යොහුසුළු වෙනස් වෙන ගැතිය නිසා අපිට පේන පූර්ණ ෂඩින්ද්‍රය. මට ඉන්ද්‍රයන් හයම තියෙනයි කියලා මට අයිතිවාසිකම් කියන්න පුළුවන් ගැතියක් තියෙනවා. නමුත් සතිමත් වෙලා බලනකොට පේනවා අදාස පිටි අන්ධකාරය. එක රේඛාවයි දිදුලන්නේ. හිතයි ඇහැයි සම්බන්ධ වෙච්ච වෙලාවේදී කන පැත්ත අන්ධකාරයි. නාසය පැත්ත අන්ධකාරයි. දිව පැත්ත අන්ධකාරයි. හිත කාය ඇහැට සම්බන්ධ වෙලා පෙනීම කෘත්‍ය සිද්ධ වෙනවා ඉතරයි. ඉතින් ඒ වෙලාවේදී පෙනෙන බව දන්නවනම් සතියේකට පිහිටෙවුවනම් පෙනීම හොඳට සිදු වෙනවත් එකම බොහෝ වාරයක් පෙනීම මෙනෙහි කරනකොට පේනවා පෙනෙන වෙලාවේදී ඇහැ මිස නාසය වැඩ කරන්නේ දිව කන ශරීරේ වැඩ කරන්නේ නැහැ කියලා. ඌව පැත්තේ තියෙන මහ විශාල පාළු වෙච්ච ගති. අන්ධකාර ගති, භයංකර ගතියක් කියන්නේ. කොච්චර බංකොලොත් අපේ මේ ජීවිතය කියලා හොඳට පේනවා. මේ දෙයට අපි මේ භයානක දෙයක් තමයි අපි දකින්නේ ත්‍රිලක්ෂණය තමයි දකින්නේ නමුත් ඒ දේ වස්තෝත්යෙන් පෙන්වන්නට අවශ්‍ය කරන වෙලාව අවශ්‍ය කරන්නේ මොකද බලන වෙලාවදී බලන දේට පමණක් සතිය පිටවනවා ඒක ඉබේ වෙන්නේ නැහැ අපේ හිත සම්ප්‍රදායන කුලෝ කැමති නැහැ අහන වෙලාවේදී පෙනීම සිදු වෙන්නේ නැහැ කියලා බාර ගන්න. පේන වෙලාවේදී ඇහිීම සිදු වෙන්නේ නැහැ කියලා බාර ගන්න. ඉතින් ඒක නිසා අපි ඇහෙන් දැකලා අතෙන් අත ගාලා මම මේ ඇත්තමයි කියන්නේ කියලා උසාවියේ කූඩුව නැගලා සාක්ෂි දෙනවා. සාක්ෂි දුන්නට හොඳටම දාන ගන්න ඕනේ. විනිශ්චයකාරය දන්නෙත් නැහැ, පෙරකදෝරුවා දන්නෙත් නැහැ, නඩුකාරය සාක්ෂි කියන කෙනා දන්නෙත් නැහැ. නමුත් වෙන දේනම් මොකද අහන වෙලාවේදී මේ පේන වෙලාවේදී අත ගන්න බෑ. අත ගන්න වෙලාවේදී රස බලන්න බෑ. එකවරකට එකයි. ලෝක සම්මතයේ හැටියට අපිට කියන්න පුළුවන් දැක්කා, අත ගෑවා, බැලුවා, ඇහුණා ඔක්කොම කියලා අපි සාක්ෂි දෙනවා. මෙන්න මේ සාක්ෂිය Taman වශයෙන් හොයන්න ගිය දවසේ එන්ට එන්ට එන්ට මේකේ තියෙන බොල් ගතිය, නිකන් හිස් ගතිය, කොම්බ ගතිය පේන්න පටන් ගන්නවා. ඉතින් මේකේ තියෙන දුෂ්කරකම තියෙන්නේ කිරිමේදී පමණක් විතරක් නෙමෙයි. මේක පෙන්නත් පිළිගන්න නම් හිතලා ඇස්සේ. ඉතින් මේ නිසා ආධුනික යෝගාවචරයට ඇහිීම දැකීම සම්බන්ධයෙන් ගැඹුරු සතියක් පිළිතුවන්ට හෝ සතියේ අකණ්ඩ භාවයක් පිළිබඳව අපේක්ෂා කරන්නෙත් නෑ උපදෙස් දෙන්නෙත් නෑ. මේ ඇහියෙන් දැකීම ශේස්ත්‍රයේ ඊ타ත්ම ලාමක ඕමක කොටාසේ තමයි මේ කාය විඥාන. ඒකයි මෙතන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමන සංකල සතර සතිපට්ඨාන ඒ කාය පිළිබඳව ඉස්සර කරලා බලන්න. හොඳට යම් වෙලාවක නාසිකාග්‍රේට හෝ උදරේට හෝ හිත යොදාගෙන ඉන්න යෝගාවචරයා එහි හිත නිමග්න වුණා නම් ওই අපිලාපන ලක්ෂණය මතුණා නම් ඒ යෝගාවචක අනික් හයේ දේවල් අමතක වෙනවා කියන එකයි ස්වභාවික. නමුත් ආධුනික යෝගාවචකයට බඩ විතරක් පේනවා කය නොපෙනී ගිය කුලප් වෙලා අතහැරලා ඇස් දෙක අරලා අතගාලා බලන කර්මකටපත් වෙනවා හෝ මගේ කය පොළුවට මොකද උනේ ආදි වශයෙන් හොයන අවස්ථකටපත් වෙනවා. ඒ මොකද මේක අස්පනා පිට පෙනුනත් හතියට අපේ පරණ පුරුදු හිත කැමති නෑ එහෙම දන දන පරදින. දන දන මෙවුවා එකවරකට එකයි කියන එකේ තියෙන කියලා තේරුම් ගන්න. ඒ නිසා ඒ සතිය පිළිතුරන මුල් වෙලාවේදී ආධුනික ළමා ගතියක් ආරෝපණය කරගන්න බැරි නම් ඉතාමත් අමාරුයි. තර්ක ඉදිරිපත් කරනවා නම් ඉතාමත් අමාරුයි. ඒ නිසා මේ අපිලාපන ලක්ෂණේ තියෙන්නේ එකවරකට එකක්. නමුත් අද මේ ක්ෂණික දේවල් කරන වහා ක්‍රියාත්මක වෙන ලෝකේ මේ විදිහට සරුවචනාංශයේ පෙනෙන එක දෙයකට මුළු හදින් කිරීම කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රතිගාමී. නිකන් ආපස්සට යamak කියන්නේ. ඒ නිසා දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම දෑතින් බදාගන්න ගියාට කවදාකවත් එක ගෙඩියක්වත් අහුවෙන්නේ නැහැ. ඒක නිසා කොයි එකකටත් හොඳ ගැළ විද්‍යාව තමයි මේ විද්‍යාව එකවරකට එකක්. ඒ දේ හොඳින් කරනවා. ඒ දේ විනිවිද බහින්ද කරනවා. නිමග්න වෙන්න කරනවා. ඒක නිසා තමයි පරියන්තික පිළිහිටවල ඇස් වහගෙන කන් වහගෙන නාසයට ගඳ සුවඳ නොවැදෙන කටෙන් කතා නොකර රස නොබලා කයතම හිත යොදාගෙන එක දෙයකට පුළුවන් නම් එක අරමුණේම වැඩි වේලාවක් පවත්වන්න යන්න කියන්නේ. මේ පවත්වාගෙන යනකොටත් කමඨහං සුද්ධ කරපු අවස්ථාවල් මතක් කරන්ඩ තමන් උදරය ගැන විස්තර කරන ගම කී අවස්ථාවක කය ගැන විස්තර කතා කරන වෙලාවල් තියෙනවා. උදරේ විමීමක් කරන බලන්න මම පා වෙනවා දැනනවා මට උඩ යනවා දැනනවා ආදි වශයෙන් මේ අරමුණට පිළිවිදින්ට අරමුණට කිමිදෙන්න කොච්චරද උපදෙස් දෙද්දී ඊයරාට කාපු දේවල් නාසයේ තියෙන උගුරේ අමාරුවක් ළඟ ගෙදර තියෙන රද්ද මේව තමයි අපිට වැටහෙන බවක් ප්‍රකාශ කරන්නේ මේ වැටහීමක් නෙවෙයි මෙතන වෙන්නේ අර හිතේ දෙන අපිලාපන ලක්ෂණය පිළිබඳ නොදැන එකවර වැඩ දෙක තුනක් කරන්න ආවේ එනිසා සුද්ධ විපස්සක යෝගාවචරයාගේ මුල්ම අවස්ථාව තමයි තමන්ගේ පදනම පිහිටීම ස්ථාවරය ඇති කර ගන්න ඕනේ. ඒකට අපි කියනවා මූල කර්මස්ථාන කියලා. මූල කර්මස්ථාන ස්ථාවරය ඇති වෙන්න ඇති වෙන්න කිමිදෙන්න කිමිදෙන්න පෙර නොකිය විරු ගමනකින් අතුලට කිඳා වැසීම සිද්ධ වෙනවා. ඒ කිඳා වැසීම සිදු වෙනකොට යෝගාවචරය පහු වෙනකොට තේරුම් ගනි ඇහ කන නාසය දිව සම්පූර්ණයෙන්ම අක්‍රියමන්තමකට. කයයි හිතයි. කය කියලා කියන්නේ එතකොට මූල කර්මස්ථානයි. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ආස්වාද ප්‍රසආදයට කියන්නේ කාය සංඛාරකය. කයේ හරය. කයේ සාරය ගන්න තියෙන ආස්වාද ප්‍රසආද. නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතු. ඒක නම් සුද්ධ විපස්සනා අලුත් ක්‍රමයේදී වායෝ පොට්ටබ්බ ධාතුව උදරේ ක්‍රියාත්මක වෙන තැනටත් කාර්ය වශයෙන් අරගෙන තියෙනවා. ඒ දෙක ගැට ගහන්නේ ඒ වෙනත්නම් ඒ දෙක අර්ථකථනය දෙන්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුවම තමයි උදරේ පිම්බීම හැකිලිමේ ක්‍රියාත්මක වෙන්නේ කියන මූල ධර්මයේ මතය. වාද කරන්නේ ඕකටම තමයි. වාදයේදී තිබුණේ වායෝ පොට්ටබ්බ ධාතු මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන ආස්වාද ප්‍රසආසය ඒ නිසා චුල්ල වේදාල සූත්‍රයේ කාය සංකාර වශයෙන් පෙන්වන්නේ ආස්වාද ප්‍රසආසය ඒ නිසා උදරේ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසආසය නෙවෙයි සතිපට්ඨාන නෙවෙයි කියන එකයි වාදය. හැබැයි දෙගොල්ලම එක ස්ථාවරයක ඉන්නවා. පඩංග අධියුත්තේ වායෝ පොට්ටබ්බ ධාතුවේ සම්ප්‍රදාන කූල නෙවෙයි සම්ප්‍රදාන කූලයි කියන එක වාදයක් තියෙනවා. නමුත් අවශ්‍ය කරලා කියන්නේ වෙන්නේ නාසිකාග්‍රය හෝ උදරය හෝ හිත නිමග්න වෙනවා. ගත්ත අරමුණේ හිත නිමග්න වෙනවා. නිමග්න වෙනකොට අපිට සාමාන්‍යයෙන් හිත උනන්දු කිරීම කරන්න පුළුවන් අනිත් දේවල් නැති වෙනවා. අපි දන්නවා එක එක දේවල් ඇඳලා තියෙන කඩදාසියක් උඩ තව දෙයක් ඇඳකට ඒ අලුතෙන් අඳින දේ ප්‍රකට වෙනවා. සුදු කඩදාසියක නම් හොඳට ප්‍රකටයි. නමුත් අපිට හැම චිත්තක්ෂණයකම සුදු කඩදාසියක් හම්බ වෙනවයි කියලා තේරුම් ගන්න සතිය අඩු ගානේ මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ. හැම චිත්තක්ෂණයකම අපිට සුදු කඩදාසියක් හම්බ වෙනවා. ඒ කඩදාසිය එක්ක ඇහැ වැඩ කරනවා, නාසය වැඩ කරනවා, දිව වැඩ කරනවා. ඒ ඒ වශයෙන් ඒ ඒ එක්කනට වැඩ කරනට අලුත් අලුත් කඩදාසිය හම්බ වෙනවා. නැත්නම් පදනම හම්බ වෙනවා. අරමුණ හම්බ වෙනවා. ප ဋ ාණේ හම්බ වෙනවා. මේ එක එකක් වෙන වෙනම ගොනු කරගන්න පුළුවන් නම් මේ කායික වශයෙන් මේ මනස වශයෙන් ඇස වශයෙන් මේ නාසය වශයෙන් මේ ජීව වශයෙන් මේක තමයි අපි සතිය පිටීමේදී මුලින් දැකීම ඇහිීම ආදි වශයෙන් මෙනෙහි කිරීම කරන්න කියන්නේ. ඒනොත් මේ කායම තමයි ඉස්සර කරන්නේ. ඒ මොකද ගත්ත දේ හොඳින් ගන්න ඕනේ. දොඩම් බොඩ බදාගත්ත ඔය ඔක්කොම එකවර කරන්න යන්නේ නැතුව එකක් එකවරකට අල්ලන්න. ආනේම අල්ලගත්තාම විෂයාභිමුඛ භාව අසම්මෝස රස යම් වෙලාවක ඇහෙන් බලන ගමන් කටත් ඇරිලා තියෙන වෙලාවල් අපි තියෙන්නේ. ආනේ වගේ වෙන්නේ නැතුව ඇහෙන් බලන වෙලාවදී ඇහෙන් බලනවා කියන එක තේරුම් ගත්තා නම් සම්මෝසාවක් නැහැ. එතන කලකොල භාවයක් නැහැ. අන්දමන්ද භාවයක් නැහැ. අන්න ඒක හිතට තේරුම් කරලා දෙන්න ඕන තේරෙනවා සතිය එක චිත්තක්ෂණයක් ඇතුළතම නෙවෙයි. චිත්තක්ෂණ රාශියක් එක දිගට යනකොට නම් තේරෙනවා දැන් මගේ මුළු ජීවයම సంతාණයෙම වැඩ කරන්නේ ඇහි. උදරේ පිම්බීම බලන කෙනාගෙන කයි. ඒ කය වැඩ කරන වෙලාවට හොඳම සාක්ෂිය තමයි කය වැඩ කරන බවට ඇහැ වැඩෙන නාසය වැඩ නැහැ. දිව වැඩ නැහැ. අනිකුත් ඉන්ද්‍රියන් වැඩ නැහැ. ඒ නිසා කය ගැන කතා කරන ගමන් අනිකුත් ඉන්ද්‍රියන්ගේ වාර්තා සපේනවා නම් හොඳටම පේනවා මේ අරමුණට දැසගෙනත් නැහැ. ඒ වගේම ඉදිරිපත් වෙච්ච අරමුණට කලකොල භාවයෙන් තොරව අන්‍ය විහිිත නොවි බලාගෙනත් නැහැ. හරියට අන්‍ය විහිිත නොවි කලකොල නොවි අවික්ෂිප්තව අරමුණ දිහා බලන ඉන්නවනම් ඒ යෝගාවචර පැහැදිලිවම තමන්ගේ කයේ සංසිද්ධියක් බලන්නේ වායෝ ධාතුව දකින්නේ තේජෝ ධාතුව දකින්නේ ආදි වශයෙන් ඒකට මුණ දෙන්න. එක චිත්තක්ෂණයක වෙන්නේ මේක නැවත හොඳට මතක තියාගන්න ඕනේ. එකම අරමුණේ චිත්තක්ෂණ රාශියක මේ සතිය බල කැවෙනකොට තමයි ඉදිරිපත් වෙච්ච අරමුණ මේකයි කියලා සම්මෝසාවකින්තරෝ කියන්න පුළුවන්. එතකොට මේ විදිහට අරමුණේ බහිනවා ඒ අරමුණටම කලකොලමේ බලාගෙන ඉන්නවනම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ආරක්ෂකපත්තානා කියන එක සඳහන් කරලා තියෙනවා. නැත්නම් විෂයාභිමුඛ භාවපත්තානා කියලා කියනවා. අර ගත්ත ඉන්දියන හැසිරීමේම හිත නිමග්න වෙලා එහිම පවතින බව හොඳට වැටහෙනවා. එන විදිහට කියනවා නම් යෝගාවතර වචනේ කියනවා නම් මෙතෙක් වෙලා හිත ඇතුළීමේ පිටවීම පැවතුන විශ්වාසය. දැන් ඇතුළීමක් තියෙනවා එහි පවතින බව විශ්වාසය. මත්තවත් ඇතුළීම හතරක් පහක් යනකම් හිත කලබල වෙන්නේ නැති වෙයි කියලා විශ්වාසයක්. එතකොට ලොකු ආරක්ෂක ශක්තියක් විතරයි තියෙන්නේ. මේක කර ප්‍රයත්න නිසා මට යම් කිසි හිතේ අදිස්ථාන ශක්තියක් දැන් ඇති වෙලා. නිවන් දැකලා නැහැ. අධ්‍යාන ලැබලා නැහැ. නමුත් මේ ඇතිවෙච්ච අරමුණ මත පවතින. මේන්න මේ සත්‍ය වෙනවා නම් ඒකට කියනවා අපි ලැබෙන්නා වූ වටහා ගන්න පුළුවන් කාරණා. සත්‍යපට්ඨාන. සත්‍යපට්ඨානයේ දෙන්නන්නේ අපි අර කලින් කියපු භාවය තමයි කාය ආදී සතර සතිපට්ඨාන බදක්ඛාන වරද්ද වරද්දා කරපු සතිපට්ඨානම තමයි සතියේට මූලික පදනම වෙන්නේ. ඒ නිසා සතිය පහදිලියම තමන්ගේ වැඩ. කවුරුත් වෙන දෙයක්වත් එහෙම නැත්නම් වෙන බෙහෙත් පිටිකේ ඉන්ජෙක්ෂන් දෙකෙන් ගන්න පුළුවන් දෙයක්වත් ඒ නැත්නම් වෙන කෙනෙකුට අයින් කරන්න පුළුවන් දෙයක්වත් නෑ. වරද්ද වරද්ද තමන් කළා වූ සතිපට්ඨානෙමයි. ආයාදී කියලා කියන්නේ ආරම්භ ආරම්භකාරයක. ආයානුවනේ කටයුතු කරන මේ ආරම්භක පටන් අරගෙන වරද්ද වර්ගයේ සතියෙම පසුපස සතියට පුදුමාකාර හිත ආධාරයක් වෙනවා. ඒ නිසා මුලින් සතිය අපි පිළිතන්නේ කටයුතු කරන්නේ එකම ඇදහිල්ලෙන්ම. ඒ නිසා බුදු සාසනයටත් ආගමක් කියන නම ගැලපෙනවා. මොකද හැම ආගම ඇදහිල්ල මතයි පරිදාන. නමුත් මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඇදහිල්ල මත ඉඳගෙන අපි සතිය පිළිතුරට පස්සේ සතිය සතිය මත පිළිතුරලා ආද ඇදහිල්ල ඕනේ නැහැ අපිට තේරෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙනවා. ආයේ මේ ඇදහිල්ලක් ඊට පස්සේ වගේ. ඒක වෙන විදිහට කියනවා නම් ගත්තා වූ ඇදහිල්ල මේ ජීවිතයේදී ඇත්තටම බලන්න පුළුවන් ශක්තියක් මේ ඇදහිල්ල කියන්නේ. ඒකයි අර දවස් 7න් මේක ඔප්පු කරලා පෙන්නන මාස 8න් ඔප්පු කරලා පෙන්නන අවුරුදු 7න් ඔප්පු කරලා පෙන්නනයි කියලා කියන්නේ මේ මර්මයේ මාත්‍ර ක්‍රමයේ. එහෙම නැත්නම් වෙන ඉන්ද්‍රජාලකින් පෙන්නනවත් නෙවෙයි. එහෙ නැත්නම් වෙන කෙනෙක් ආසුදු ගන්නවත් නෙවෙයි. ඇති කරගත්තා වූ සතිය තව කෙනෙකුට නැති කරන්න පුළුවන් දෙයක් ඒක. මේක ඕන කෙනෙකුට මේ පොළේ ගගාලා නිදිකරන වීදුරු බඩුවා. පොළේ ගාවත් කැඩෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ගහලා පෙන්නන්න පුළුවන්. ඒකයි පරිවර්තනාන්ත අර මූලික ආනිසංස හතක් දේශනා කළේ මේ කරලා බලන්න. මේක මේ පාක්ෂිකයි. ඕපනයි කරලා. කරලා බලන තරමට ප්‍රතිඵල පෙන්නනවා. එනිසා මේ සතිය පිළිබඳව විසුතුමාර්ගයේ දෙන මේ අර්ථකථනය ආධුනික යෝගාවචරය බොහොම කුල්මත් කරවන සිදුවීම. ආරාධනා පූර්වක. ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් අර ගන්නකොට නම් අපි මේ ව්‍යාපාරයේ තියෙන ආ වූ සෑම සුළු සේවක ප්‍රශ්න, මධ්‍යස්ථ ප්‍රශ්න, විධායක මට්ටමේ ප්‍රශ්න, ආයතන ප්‍රශ්න කියන සෑම දෙයක්ම දරගන්න. එහෙම නැතු අපේ තාත්තගේ කොම්පැනි එක නැත්නම් අපේ වංශයෙන් තවතගෙන මේ වැඩ පිළිවෙල මේක කියලා අපි ඉහළින් ඇවිල්ලා මේ වැඩේ පටන් අරගන්න විදිහ කවදාකවත් හරියන්නේ නැහැ. ඒකට හැම වෙලාවකම අත කාලා පුරුදු වෙන්න. ඒ නිසා මේ කාලේ අපිට ඒ විදායක බල බල හිතව වැඩේ පටන් ගන්න බෑ. අපි ආධුනිකයෙක්ව පටන් අර ගන්නවා. පරිවාස කාල වෙනවා. ආණ්‍යෝගික තමයි සතිය පටන් අර ගන්නකොට ඒ සතිය පිළිබඳව සෑහෙන තරක් පිළිබඳව උත්සාහ කළ යුතුයි. නම්බුවක් ඇතුව, මන්තමක් ඇතුව, නිල කලයක් ඇතුව මේක පටන් ගන්න බෑ. ආනේ පටන් ගන්න පටන් ගන්න යනකොට ඒ වැරදි තුලින් හරියම තුලින් තමන්ගේම තමන් උපක්‍රම හොයාගෙන ඉඳ යනකොට ඒ තමන් වරද්දාගත්ත හරි ගැස්සගත්ත පිටමයි ඉස්සරහට උදව් වෙන්නේ මේක හොඳටම ඒ උදේ අධ්‍යය ඥාන මට්ටමට හිතපත් වෙනකොට යෝගාවචරයට පාරාවලල්ලක් වාගේ චක්‍රායුධයක් වාගේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා සත්‍යයට විරුද්ධව මොන කලතැන් මොන විදිහේ අභියෝග ආවත් ඒ යෝගාවචරය මෙනෙහි කිරීමේ සූර වුණාට පස්සේ සාවකාලිකව වැටෙන්නේ කියනවා නමුත් කවදාකවත් ඉස්තරෝ නම් වැටෙන්නේ. ඒකයි මතක් කරන්නේ මේ සම්මත ඥාන පැනනට පස්සේ අයනත් සම්මත ඥාන පිළිබඳ පරිච්ඡයක් ඇති වුණාට පස්සේ සුන්නසෝතාපන්න කියන වස්තයකට නම්බු නාමයක් එනවා. ඒ පුද්ගලයා ඒ தත්ත්වයේ පිළිහා ගන්න නැතුව ජීවත් වුණොත් කවදාකවත් ආයේ නිරයට අපාගත වීමකටපත් වෙනවා. ඉහළ තමයි කල්පනා. ඒක තමයි මේ සතිය මේ ඇති කරලා දෙන தත්ත්වය මුලදී සෑහෙන කැපකිරීමක්. ආලෙන් ධනෙ කැපකිරීමක් කළ යුතු දෙයක් බව තේරුම් ගන්න ඕනේ. අපි මුලින් මතක් කරා මේක ආධුනික යෝගාවචරීතේ ආරම්භයට බලපාන දෙයක් කියලා. නමුත් තවත් පැත්තකින් මෙතෙන් සම්බන්ධ වෙනවා හැම පරියන්කේදීම මුලදී මේක මේ සම්බන්ධයි. මම දැන් අවුදී අපේ ඥාන ලැබලා තියෙන්නේ මම චිත්ත විසුද්ධිය ලැබලා තියෙන්නේ මම සීල විසුද්ධිය ලැබලා තියෙන්නේ කියලා සත්‍යකරන් තිබ්බ විසුද්ධියක් ඒ වෙලාවේ අඳුමක් අඳ ගන්නවා කියලා අඳින්න බෑ. ඒ චිත්තක්ෂණේ සීල විසුද්ධිය ලැබිය යුතුයි. ඒ චිත්තක්ෂණයම චිත්ත විසුද්ධිය ලැබිය යුතුයි. ඒ චිත්තක්ෂණය මේ ලබාගත් ඔක්කොම ඥාන ගන්න ඕන නිසා හැම පරිණතයකම මුල බොහෝමත්ම මෙනෙහි කිරීමේ යුක්ත දැඩි පෙළගැස්මක් ඌරොත්තුකින් පටන් ගන්නවා. මේකට පැටලව ගන්න වෙලාවක් තියෙනවා. ඒ මොකද සමහර යෝගාවතරයෝ හොඳට හිත යොදාන භාවනා කරනකොට හැබදාම ආරම්භයේදී ගොරෝසු පිම්බීම ඇකිල හෝ ගොරෝසු ආනාපානේ බලාපොරොත්තු වෙනවා. නමුත් මේ යෝගාවචරයේ ජීවිතයේ සති සමාධි අඛණ්ඩව පවතිනවා නම් ආරම්භයේදීම නැත්නම් ආරම්භයේදීවත් මේ ඕලාරික බිම්බි නැකිලිම ආනාපාන කියන මූල කර්මස්ථානේ නොදණී යන්නේ කියේ. එහෙම වෙලාවක ආයාතයෙන් හුස්මගෙන හෝ කුඹල හකුල්ලා බලන් යනවා කියලා කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එතෙන්දි තේරුම් ගන්න ඕනේ තමන්ගේ අඛණ්ඩව සක්මන පරියන්කේ වශයෙන් දිනචරියාව හොඳට ගත කරනවා නම් ඒ අර දැඩි ප්‍රයත්න යෙදීම දිගින් දිගට අවශ්‍යයි. මෙන්න මේ නිසා මේ යෝගාවචර ක්‍රම භාවනා මධ්‍යස්ථාන මේ වැඩ පිළිවෙල හදලා තියෙනවා. එහෙම නැත්නම් ඇත්තටම එක ජීවිතයක් ඇතුළත නිවන් ලබා ගන්න බැරි තරම්. හැමදාම මේ මුල් ටික මුල් ටික හොද හොද මඩේ දමනවා වගේ කර කර ඉන්නවනම් කවදාකවත් අපිට මේ නහය මුලට ඔලුව උස්ස ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේ දවස් 7 මාස 7 අවුරුදු 7 කියන දේවල් ආත්ම හතක් බුදුවරු හත් දෙනෙක් වෙන කල්තාව පහ වුණත් වැඩේ නොසිද්ධ වෙන්න හේතුව මොකද මේ අර හොද හොද මඩේ දාන්න වාගේ බින්ද ගන්න දණ්ඩ අතුල් අතුල්ලා ඉඳලා අද්දක විහෙත වෙනකොට ආය බහා තවන ආය ටික වෙලාවකින් ආය අතුල්ලන්න පටන් ගන්නවා ඒක තවදාකක් ඉවර කරන්න බෑ ඒක නිසා අර මුල් ප්‍රදේශයේ ගොඩාක් ශක්තිය වැය කරන්න ඕනයි කියන එක දෙකක් තුනක් හතරක් වරද්දාගත්තට පස්සේ යෝගාචරය තේරුම් ගන්නවා මේ විදිහට ගත්තා වූ ගැම්ම බිම නොතබ දිගට ගෙනියන එකත් මේ ලොකු ශක්තියක් වැය වෙන බව තේරුම් ගන්නා කාරණාවට කරන නම්බුවක් තමයි. නිසා මේ වෙලාවේදී අනාදාය මිත්‍රෝ බාර ගැනීම, ගෙවල් දොරවල් එක්ක සම්බන්ධකම් වෙන මොන්න තේයාවක්. ඒක ඔක්කොම බහා තබලා. ඒ තමයි ඇති කරගත්ත ආවසත් සමාදයක ඉදිරියට ගෙන යන්න නම් තමන්ම තමන්ගේ වැඩ දියුණුවට නම්බු කරන්න ඕනේ. ඒක නැවත පටන් ගන්න අමාරුයි. ඒක අවුල් කරගන්න පුළුවන්. අවුල් නොකරගෙන ඉන්න එක තමයි පග්ගහිත විදිය කියලා කියන්නේ. ඒක අර ආරම්භ විදියට වැඩිය වෙනස්. උගක්ම දුර්වලයි අපේ යෝගාවචර මේ පැත්තේ. හතෙවිතක් හදිසියක් ඉතිපත් වෙච්ච වෙලාවක ඉස්සරම බහා තමයි Taman ඇති කරගත්ත සතිය ඊට පස්සේ දවස් දෙකක් හරි හතු වාරුවක් දෙකක් හරි අර සහලු ජීවිතේ ගත කරුවාට පස්සේ අනිත් ගමනට වීදුරු මේ මාර්ගයකට ගලක් ගැහුවා වගේ ඒක අවුලක් බවට පත් වෙනවා. මේ තමයි බහා තබන්නේ කොච්චර වෙහෙස කර දෙයක්ද කොච්චර Tamangeම ලේ වලින් මස් වලින් මේ සම්මු කරගත්ත දෙයක්ද කියන එක පිළිබඳව අන්තිම සුකුමාර ගතියක් සම්බන්ධ යෝගාවචරය. අන්තිම සුකෝභෝගය අපෙන්නනවා. නමුත් ඊට පස්සේ හදන්න ගියාට පස්සේ නැවත අර තිබුණු මට්ටමට යන්න කොච්චර කාලයක්. කොච්චර ශ්‍රමයක් කොච්චර විශ්වාස භංගත්වයක් ඇති වෙනවද කියලා බලනකොට සමහර ස්ථාන තැරලා. ක්‍රමයට බලන ගුරුවරයා අතාරිනවා. ඒ මොනවාක්වත් නිසා නෙවෙයි තමන්ගේ වෙච්ච වැරද්දට තමන් නඹුන කරන්නේ. ඒ නිසා මේ කාරණාව දැන ගැනීමත් මේක මම උපයාගත්ත දෙයක් මේ උපයාගත්ත දේ වටිනාකම මතමයි. සරුවත්යන් වහන්සේටවත් දේවදත්තවත් දත්තරවත් කතෝලික මිනිසෙකුටවත් මුස්ලිම් මිනිසෙකුටවත් අදී බුද්ධ සාධන මාත්‍යංශයටවත් නෙවෙයි. මටම ඒ නිසා මම මේක බිම තැබුවොත් මමම මට කරගන්න යෝග ජීවිතයට පාඩුවක්. ඊයතින් බලනකොට නම් අර හැමතැනම ලින්ක් අපන ගතිය හොඳට පේ. ඒක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි පුද්ගල දෝෂයක්. එහෙම වුණාට පස්සේ අර තමන්ම පිළිසිතුව සතිය පිටව මොහොත තමන්ටම පේන්න පුළුවන් දේවල් තියෙකින් වගේ අනේ මට ඒ කාලේ නම් මෙහෙම ඉඳ ගන්නකොටම මේ මේ විදිහට ආවා කියලා හිතනකොට හිත වැඩ පත්විච්ච දැනකදී මේ ඉතිබන්දුවක් වගේ පත් වෙලා නෙවෙයි උණු වෙන්නේ නිකන් උණු වෙලා වැක්කේ. ඒ තරම්ම මේ සතිය ඉදිරිපත් කරගත්තොත් ඍජු වුණොත් ඊනඬුවක් වාගේ. හිතගෙන යන්න පුළුවන් හැම සිවියක් පකාරු කරගෙන. නමුත් ඊනඬුව කියන්නේ ඒක හරි එකක් නෙවෙයි පැත්ත වැටලා නඬුව කුඩු වෙලා. එක රස වෙලා එල්ල වෙලා වැදුනොත් කාගෙන යනවා ඇටේ කියලා. අනිත් වගේ සතිය කියන පුදුමාකාර ශක්තියක් හැබැයි බල රේඛාවේ වැඩ කරන්නේ. අමරත ගන්න බෑ. ආවට කියන ගන්න බෑ. ඒ තරම්ම පීයක දැල්ල වගේ ඉතාලම වටනින් හැම වෙලාවෙම ඒක කපුවක දාලා අරසා කරගන්න වැඩ කරන වෙලාවට ඒ දැල්ලම තමන්ගේ ජීවිතේට ආරක්ෂාව සලසනවා. ඒ නිසා සතිපට්ඨානයේදී දක්වන සතිය විසුද්ධි මාර්ගයේ පෙන්වන්නේ රැකිය යුත්තක් උසාල ආයාසකින් ප්‍රයත්නකින් කළ යුතුයි. මෙන්න මේක මේ කියන தත්ත්ව තේරුම් අරගෙන හරියට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දෙනවා උපමාවක් සද්දන්ද කුලේ ඇතෙක් තල සහිත ඉකාම බලවත් ශක්තිමත්. ඒ සතාගේ කොණ්ඩේ අත්කොලක් බිම ගෑවෙනවා හොඳේ බිම ගෑවෙන තරම් දිගයි. නමුත් කවදාකවත් මේ යථා හොඳේ පාග ගන්නෑ. නිදාගන්න ගියත් කඳ උඩ තියා ගන්න. වතුරකට ගියත් වතුරෙන් උස්කලා තියාගෙන මොකද දන්නවා Tamange සාද්දන්තකමට හොඳේ පාග ගත්තොත් ඒක යට කරගත්තොත් උන්දගේ හැමහරේ ඉතර බව. මේ හොඳේ අග අතට ඉදිකටක් ගන්න පුළුවන් තරම් සියුම් වැඩක් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්නේ වගේ තමයි යෝගාවචරගේ සතිය. ඒක පාගගත්තට පස්සේ අනේ එච්චර විනාශයක් ඒ යෝගාවචරයට ඇත්තේ. ඒක මොකද ඒක උපයා ගන්න ගත්ත ප්‍රයත්න අපි තේරුම් ගන්න ඕන නිසා අපේම යෝග ජීවිතය තමයි අපි නම්බු කරන්න ඕනේ. ඒකත් වැරදි එකට නෙවෙයි මේ සතිය ඉදිරිපත් කරන යන වැඩපිළිවෙලට එහෙම ගියොත් නම් කියන්නේ මුලින් මුලින් යොදපු ආයෝජන නාස්ති වෙන්න දෙන්නේ නැතුව ඒක සීලේ සමාධියේ වීරියේ සද්ධාවේ හොඳට පෝෂණය කරනවා. ඒ සතිය එනවා යම් කිසි වෙලාවක වතුරෙන් නහයෙන් උඩට උලෝසගත්තා වගේ. විවේකයෙන් ඉඳගෙන සතිය වඩන්න පුළුවන් තත්යකටපත් වෙනවා. එනතන් සතිය තමා වශයෙන් ඇවිදගෙන යන්න පුළුවන් ශක්තියටපත් වුණාට පස්සේ අන්න නිකන් ඉඳලා සතිය වඩන්න පුළුවන් වෙලාව. කොයි වැඩක් කරත් කොයි විසම පුද්ගලයෙක් ළඟ හිටියා උදේ අවදින වෙලාවේ වරහත් ඉඳ යන වෙලාවේ හැම වෙලාවෙදීම යම් කිසි ප්‍රමාණයක පවතින සත්‍යයක් තියෙන නිසා අර කොච්චර කල් විතරක් බිම වැටෙන්නේ නැති බොනික්ෙක් වාගේ අන්න ඒ වෙලාවේ තියෙන සත්‍යයට අඳුර පාන්න පුළුවන් සිං සිංහ නාද කරන්න පුළුවන් ශක්තියක්. අන්න එතකොට කියන්න පුළුවන් සත්‍යයේ උප ဋ ාණ රසය. උප ဋ ාණ කෘත්‍ය කියලා. උපස්ථානයේ පවතිනවා. සදගෙනගේ උපස්ථායකව. බුදුජානනාතික උපස්ථායක විදිහට ආනන්ද සාන්තෙහි කිය උන්වහන්සේ සත්‍යයටත් අග්‍රයි උපස්ථානටත් අග්‍රයි. අන්න එතකොට සතියෙන් අපිට වැඩ ගන්න පුළුවන්. මුල් කාලේ බෑ මුල් කාලේ අපි සතියට වැඩ කරන්නේ. ආනෙක ශක්තිමත් වුණාට පස්සේ අපිට පුළුවන් සතියෙන් වැඩ අරගන්න. එතකොට කියනවාට සති බල කියලා ඔය මේ පරිසම්බිදා මාර්ගයේ සතිය දෙන රසයේ පෙන්වන්නේ උප ဋ ාණ රසයේ. ඒකට පෙන්නනවා සති බලය කියලා කියන්නේ මොකද්ද? සතිය කැඩිච්ච වෙලාවක හිත කම්පණය නොවි පවතින ආ වූ ශක්තිය කියන සති බලය කියලා. සතිය තියෙන වෙලාවට මේ සති බලේ පේන්නේ සතිය කැඩිච්ච වෙලාව. ඒ නිසා ඒ යෝගාවතරක සතිය කැඩෙන්න කැඩෙන්න ශක්තිමත් වෙනවා. දන්නවා මේ වෙලාවට හේතුණා මේක නිසා කඩන දැන් නැගිට්ටා. ඒ මොකද සතිය පවතින වෙලාව වැඩි නැති වෙලාව අඩුයි. ඒ වගේම තමයි සතිය පැවැත්වීම අවශ්‍ය කරන විවේකය, නිස්සද්ද භාවය, තමන්ගේ වැඩක් තමන් කරමින් ඉන්න ගැතියට යෝග ජීවිතය හදාගෙන තියෙනවා. ඒ නිසා ඕන දෙයකට ඉදිරිපත් වුණාට ප්‍රශ්නයක් නැහැ. දන්නවා මේකට ගියාම සතිය කැඩුණා, දැන් කැඩිලා. හැබැයි කැඩෙන්න බව දන්නවා. සතිය ආපහු පිටවපු ගමන් අර තිබුණට වැඩිය බලවත් වෙලා ඉන්නවා. ඒ නිසා සතිය පුදුමාකාර ගතියක් තියෙනවා වැරදි වලමයි හැදෙන්නේ. වැඩෙන්න වැඩෙන්න නැගිටින ගතියක් තියෙනවා. හැබැයි මේ කියන්නේ අර 150ට වඩා හොඳට දිනු කරපු සතියක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ පොත් දෙකේම තියෙන අදහස් වලින් අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය මේ සතිය දිනු කරගෙන අන්තිමට සතිය අපිට උපස්ථායකෙක් වාගේ. Tamange අර තිබලෙගේ පැත්තේ ඉන්න කඩුවක් වාගේ. ඉදිරිපත් කරගත්තා නම් ඒ පුද්ගලයාට සත්‍ය පිළිබඳ හොඳට අඳුර පාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිංහ සෙයියාවේ සිංහනාද කරන්න පුළුවන්. ඒකයි සර්වඥාන් දේශනා කරේ සාදුතිතෝ සතෝ බෝධින් සමච්චකා. මම මනාකොට පිළිපියාගත්ත සත්‍ය නිසා අනේ මේ දුෂ්කර ක්‍රියාව ඉවර කරලා මට මේ බෝධිය සාක්ෂාත් කරගන්න ලැබුණා කියලා. ඒ නිසා අපි යම් ප්‍රමාණයක් මේ තාක්කල් ආයෝජනය කළ තියෙනවා සතියේට සියලු දෙනාට මේ සතියේම ආරක්ෂාවයි. ඒ හතිය ආරක්ෂාවම අපිට සරණයි පිටයි කියලා හිතාගෙන මේ ඊට කලින් යත්තා වූ වීර්යය අතනතබ ඊට පස්සේ යත්තා වූ සමාධිය එල්ල කරගෙන නිතරම සති සමාධියක වඩා ගැනීමට අද මේ අපි ඉදිරිපත් කරගත්තු ධර්ම කොටසක් තම තමන් විසින් තාම කැපකිරීමකින් ලබා ගන්නාලා අත්දැකීමක් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනා මෙතන සමාර කරනවා. අපි බලාපොරොත්තු වෙමු මේ ධාමතරව සත්‍ය පිළිබඳව තාව කුංචු කුංචි කොටස් ඉදිරි දේශනාවලදී ඉදපත් කරගන්න මේ පමණකින් අද ධර්ම දේශනාව සමාප්ත එත්තාවතාජ අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඉත්තාවතාජාම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සත්තාවතාජ අම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ